ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් භගවතෝ අරහතෝ සම්මා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 මේ සියලුම යෝගාවචර සංග පිළිතුරින් අවසරයි. අද අපි මේ අවස්ථාව ප්‍රයෝජනය ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ තාකල් විකාම උනන්දුවකින් තමන්ගේ අධ්‍යක්ීම් රාශිය එකතු කරගනිමින් භාවනාවේදී සිටින මේ යෝගාවචර පිළිපෙත ඒ ඒ අධ්‍යක්ීම් වලට ගැළපෙන ඒ අත්දැකීම අනුව ඉදිරියට අල්ලු වෙන්න අත්උදව් දෙන උනන්දු කරන මේ ශ්‍රී බුද්ධ දේශනාව නැත්නම් බුදුරජාණන් වහන්සේගේ මූල ධර්ම දැනුම කියනා වූ මේ දෙපාර්ශ්වය සමබර කරමින් පවත්වාගෙන යන මේ ධර්ම දේශනා මාලාවේ ඊගාව ධර්ම දේශනාවේ සූදානම් වීමටයි ධර්ම දේශනාවේ මේ කරගෙන යන වැඩපිළිවෙල අනුව පසුගිය අවසානයේ දේශනේ කාලය තුල අපි තේරුම් ගත්තා වටහා ගත්තා යම්කිසි යෝගාවචරයක තුල මේ භාවනාව නිසා භාවනාවේ හරි දියුණුව නිසා ඥානය පහළ වීමට අවශ්‍ය කරන පසුබිම හැදෙන හැටි ධර්ම දේශනාවට මූල් කරගත්ත මූල ධර්ම අනුව කියනවනම් එදිනෙදා ජීවිතය ගත කරන ගිහිගෙවල ජීවිතය ගත කරන පුතත්ජන පුත්‍රයෙක් වශයෙන් ඉඳලා එතනින් කර්මය සහ කර්ම විපාක කියන මේ ධර්මතාවය පිළිඅරගෙන අදාහගෙන තමන් තුල කම්මස්ස කතා සම්මා දිට්ඨියේ කර්ම සම්මෝහය දුරු කරගත්තු යම් කිසි ඉන් අත්පුරුකේ ඒන් නොනවති මෙයින් තමන්ට භවයට නම් ආලෝකයක් ලැබුණ බව හැබෑව නමුත් ගැඹුරකට යන්න මේ ප්‍රමාණය මදි කියලා ඊ ගාවට තමන්ට ඉදිරිපත් වෙන්නා වූ ධන්න සම්මෝහය දුරු කර ගැනීම අදහකින් ධම්ම වවත්තාන ඥාන සම්නා දිට්ඨිය තමන්ගේ ජීවිතේ එකම පරමාර්ථය කරගෙන තේමාව කරගෙන මේ ධර්මයේ සඳහාම මේ මෙතු ආකාර තිබුණා වූ මේ ගිහි බන්ධන දී ආසාවල් සියල්ලක්ම කපා හැරලා අධිනිෂ්ක්‍රමණය කරලා දවසකට හෝ වේලලා සම්පූර්ණ ධර්මානුකූලව ගත කරන අවස්ථාවට ආපුහම අන්නේ පුද්ගලයා යෝගාවචරයක් බවට පත් වෙනවා දැකගත්තා වූ පුද්ගලයෙක් බවට පත් වෙනවා ප්‍රතිපන්න පරිපති පිළිපන් පුද්ගලයෙක් බවටපත් වෙනවා. පුත්‍රාන්තකමේට බලනකොට භික්ෂුවක් බවටපත් වෙනවා. මේ විදිහට තමන්ගේ අවස්ථා දෙකකින් බාහිර ලෝක තිබුණු සම්මුති මට්ටම් යම් යම් ප්‍රමාණවලට වියවුල් දුරු කරගෙන ධම්ම වවත්හානිය පවත්වනවායි කියලා කියන්නේ ඊ타මත්ම දුෂ්කර කාර්යයක් ඊ타මත්ම තමන්ට කැමති දේ, රුචි දේ, මනාප දේ වෙන් වෙලා මේ ධර්මයේ දිහාවටම කැපවීමකින් ලොකු ආශාවකින් කටයුතු කාර්යය. අන්නේ විදිහට ධර්ම වවත්තානේ පවත්වාගෙන යනවායි කියලා කියන්නේ එතෙන් පටන් මේ යෝගාවචරය තමන්ගේ අනිකුත් ඉන්දිය ධර්මයේ සංවරයට ලක් කරමින් ඒ කියන්නේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් කියන මේ ඉන්ද්‍රිය ධර්ම වලින් ඇතුළත අතෝරක් නැතුව පැමිණෙනා වූ අරමුණු ප්‍රමාණීය සීමා කරලා මේ දොරටු වල ක්‍රියාකාරීත්වය අඩු කරලා මනද්්වාරය විවෘත කරලා අන්නේ මනද්්වාරයේ ධ්‍යාවට ඊකාත්ම සැලකෙන්නේ ඒක ආපාතගත ගන්නා වූ සියලුම අරමුණු අල්ලා ගනිමේ කියන අභ්‍යාසයට පුරුදු වෙනවා. නමුත් අපි දන්නවා මේ පුරුදු නැති හිතෙට කලකොල හිතේ ඒ විදිහට එන අරමුණු හැම එකක්ම අල්ලා ගැනීම ලේසි නෑ. මොකද මනස්ද්වාරයේ පමණක්ම විවෘත කරගෙන හිටියත් මනස්ද්වාරයට ආපాతගත වෙන අරමුණු පමණක්ම එල්ල කළත් ඒ පුදුමාකාර වේගයක් තියෙනවා පුදුමාකාර විචිත්‍රකමක් තියෙනවා. මේ නිසා මෙතනදී සම්බුද්ධ දේශනානුකූලව කල්යාණ මිත්‍ර පරම්පරාවෙන් පැවතගෙන උපදෙස් අනුව මූල කර්මස්ථානයකට ඉතාමත්ම ප්‍රකට දෙයකට, නිලේසි දෙයකට, සරල දෙයකට හිත යොමු කරනවා. මේ නිසා කර්මස්ථානාචාර්යවරු එවැනි භාවනාවට බහින කෙනෙක් ඉදිරිපත් වෙච්චහම ඒ පුද්ගලයාට ප්‍රසිද්ධ ප්‍රකට සරල ඍජු අරමුණක් ඉදිරිපත් කරලා ආ හොඳයි දැන් මෙන්න මේ අරමුණේ හිත තියාගන්නතේ කියලා තමන්ට මූල කර්මස්ථානේ පවරනවා. ඒ ධර්ම අවස්ථානේ පවත්තන යෝගාචරය කරන්නේ අන්න ඒ අරමුණ දිවි දෙවෙනි කොට රකින්න මණිකක් වගේ දිගට අරසා කරන්න බලනවා. එතකොට ඒ යෝගාවචරයාගේ හේතු සම්පත් අනුව පාරමිතා සම්පatti අනුව කාරණාව තේරුම් ගත් ප්‍රමාණය අනුව විවිධ මට්ටම් වලට ඒ අරමුණේ භාවනාවට යොදා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම විවිධ බාධක කරදර පැමිණෙන්න පටන් ගන්නවා. මේ නිසා මේ ධම්ම වවත්තාණයට පසුබිම සූදානම් කරන අවස්ථාව මා විශාල විප්ලවකාරී අවස්ථාවක් අවුල් දේවල් සහිත අවස්ථාවක් වගේ යෝගාවචරයට තේින්න ගන්නවා. නමුත් දෙන උපදේශ මොනවාද? ඒ උපදේශ වලින් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා ක්‍රමයෙන් ක්‍රමයෙන් ටික ටික ටික ටික වැටහිගෙන එනකොට අර මුලින් තරම් යෝගාවචරය භාවනාවත් සමග තමන්ගේ ශරීරයත් සමග පරියන්කයක් සමග අරමුණක් සමග පොර බැදිලා ආදිනවා. ක්‍රමක්‍රමේ තේරුම් ගන්න පටන් අර ගන්නවා. මේ පටන් අර ගැනීම නිසා භාවනාවේ සූර භාවය ක්‍රමක්‍රමේ ලං කර ගැනීම නිසා යෝගාවචරයට යෝගාවචරයාගේ යෝග කර්මාන්තයේ වරින් වර ජයග්‍රහණය කරන යාදෙන අවස්ථාවලටපත් වෙනවා. එහෙමපත් වෙච්චාම යෝගාවචරයා ඉදිරිපත් වෙච්ච අරමුණ මේකය දැන් මේ අරමුණ ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒක මම සම්පූර්ණ හිතින් දැනගෙන සිටීමේ කියන මෙන්න මේ අවස්ථාව අත්දැකීම. මේ අවස්ථාවට අත්දැකලා මේක නැවත නැවතත් නැවත නැවතත් මෙහිම යෙදෙනකොට වෙන විදිහකට කියනවා නම් පූර්ණ කාලීනව වැඩිම වේලාවක් එහිදී ඒක දී ඒක දීලා ගත කරන අවස්ථාව වෙනකොට මේ අරමුණක් පිටක් දෙක යාවේ පවතින අවස්ථාව වැඩි වෙන්න වැඩි වෙන්න තහවුරු වෙන්න තහවුරු වෙන්න යෝගාවචරයට වැටෙනවා මෙතන මේ දෙක පමණයි අරමුණ අරමුණ වශයෙන් එනවා හිත ඒ බව දැනගන්නේ පවතිනවා. එතකොට ඔන්න තව අරමුණක් ඇවිල්ලා මේ සමගුල කර්මස්ථානය කරන හිතපු අරමුණේ සල්ලු කරලා එතන හිත ගන්නවා. නැත්නම් භාවනාව පෙරලෙනවා. ඔන්න යෝගාවචරයේ සතිය කැඩුනොත් ආයෙත් කනගාටු වෙනවා. නමුත් පහු වෙනකොට යෝගාවචරය සූර වෙනකොට යම් වෙලාවක මූල කර්මස්ථානයේ ඉක්මවාගෙන වෙන අරමුණක් මතුවනාද රූපයක් වේවා, සද්දයක් වේවා, ගන්ධයක් වේවා, රසයක් වේවා, ස්පර්ශයක් වේවා, හිතවිල්ලක් වේවා අර මූල කර්මස්ථානයේ පිහිටියා වූ ආකාරයෙන් අර දෙවෙනියට ඉන්නා වූ අරමුණටත් පිහිටනවා. ඒකට හේතු වෙන්නේ කුල කර්මස්ථානයේ ලැබුණු සූරකම්. මේ නිසා මුලින්ම කියනවා දෙවෙනි අරමුණ ගැන වැඩි හොයන්ට යන්න එපා ආවොත් ආවමයි තමන්ට පුළුවන් ප්‍රමාණයේ ශක් ප්‍රමාණයේ මූල කර්මස්ථානයේ මෙනෙහි කරාන්ට දෙවෙනි අරමුණ ආපුවාම මෙනෙහි කරමින් යන්න කියලා. නමුත් ඉදිරියට යනකොට යනකොට මූල කර්මස්ථානයේ සූර වෙනකොට වෙනකොට ඒ විදිහට මතුවෙනා වූ අරමුණ උනත් සතුරෙක් විදිහට බාරගන්නේ නැතුව එහෙම නැත්නම් පරාජයක් විදිහට බාරගන්නේ නැතුව ඒ විශේෂයේ සත්‍ය පිහිටීම යෝගාවචරයට පුරුදු වෙනකොට අරමුණු වෙනස් වෙද්දී මේ බලාගෙන ඉන්න හිත මෙනෙහි කරන හිත දිගට පවත්වන්නට පුළුවන් සූර භාවයේ යෝගාවචරයට ලැබෙනවා මේ නිසා අර මුලින් තිබුණ තරම් කටකෝල් භාවයක් යෝග කර්මයේදී අඩු වෙන්න පටන් ගන්නවා නමුත් මේ කටයුත්තේදී යෝගාවචරයට පුංචි පුංචි උනත් සැකේ බහුලව පහළ වෙනවා නොදන්නාකම බහුලව පහළ වෙනවා තෝරාගත යුතු විසඳාගත යුතු කරුණු බොහෝමයක් පහළ වෙනවා ඒ වෙලාවේදී අහනවා හිතවිල්ලක් ආවොත් මම මොකද කරන්නේ ඒකට උපදෙස් දෙනවා ඒ හිතවිල්ලක් මූල කර්මස්ථානයේ වගේම ආදරය උපදවල ෘචි අර්ථ භාවයෙන් තොරව මෙනෙහි කරන්න ඔන්න එතකොට වේදනාවක් ආවොත් මොකද කරන්නේ එතකොටත් කියනවා වේදනාවක් මූල කර්මස්ථානට වැඩිය ප්‍රකටව ධානං වේදනාව කියන තැනේට මෙහිත යොදලා වේදනාවත් වේදනාව වේදනාව කියලා මෙනෙහි කරගෙන යනවා. ඔන්න ඒක සමාහට වැඩි වෙනකොට ආයසකයක් පහළ වෙනවා යෝගාසතර දැන් ඉතින් මේක දැනගෙන ඉන්න ඕනේ. එහෙම කරනකොට වේදනාව වැඩි වෙන. එතකොට මම මොකද කරන්න ඕනේ? ඒකත් මතක් කරනවා දිගටම වේදනාව වැඩි වෙනවනම් වේදනාව දිගේම යන්නේ. අඩු වුණොත් මොකද කරන්නේ? අඩු වුණොත් ඊළඟට මූල කර්මස්ථානට යන්නේ. හොඳයි වේදනාව සැප එකක් නම් මොකද? ආයෙ ප්‍රශ්නයක් මතුවේ. එතකොටත් ඉස්සරහ තියෙන සැප භාවය හෝ දුක් භාවය සුචිර්තිකව මත රඳවා තියෙන්නේ නමුත් වේදනාව වේදනාව වශයෙන් මෙනෙහි කරන්ට මේ විදිහට යෝගාවචරයට ගොඩින්ම ඇති කරගත්ත අරමුණට හිත නැංවීමේ පුරුද්ද ක්‍රමක්‍රමයෙන් ඒ පැත්ත මේ පැත්ත ගහගා ඒ පැත්තට මේ පැත්තට යොදවමින් පළල් කරගෙන යන්න පටන් ගන්නවා මේ විදිහට අරමුණු මතුවෙන මතුවෙන පාස මුල කර්මස්ථානයේ වේවා මූල කර්මස්ථානයේ ඇතුළතින් මහල පහළ වෙන අරමුණු වේවා. එහෙම නැත්නම් මූල කර්මස්ථානට පිටතින් පහළ වෙන අරමුණු වේවා. මේ සෑම අරමුණකටම අර කලින් යොදවපු උපක්‍රමයම වෙන විදිහට කියනවනම් අරමුණට පිට නැංවීමත් ඒ නැංවීම අඛණ්ඩව දිගට පැවැත්වීමක් කරනකොට මේ සෑම අරමුණකම ඇත්තා වූ කලබල භාවය චංචල කරන ගතිය මත් කරන ගතිය යටපත් කරන ගතිය ක්‍රමක්‍රමයෙන් පුංචි වෙලා යෝගාවචරයාගේ මෙනෙහි කරන හිතේ කාර්යක්ෂමතාවය වැඩි වෙලා යම් අවස්ථාවක යෝගාවචරයට අරමුණු පුංචි වෙලා හිත ලොකු වෙලා පේන්න ගන්නවා. ඒ මොකද මේ භාවනා කර්මාන්තේ හරියම නිසා යාදෙන ගතිය නිසා ක්‍රමක්‍රමයෙන් සතිය වැඩෙන්න වැඩෙන්න සමාධිය දුර වෙනවා. ඒ සමාධිමත් එක බොහෝම ජල සම්පන්නයි. බොහෝම මේ ශක්තිය කේන්ද්‍රගත වෙලා තියෙන්නේ නාභිගත වෙලා තියෙන නිසා එයට ඕනම දෙයක් හසු කරගන්න පුළුවන්. නමුත් ඒ විදිහට පුහුණු කරගුණ ඇති හිතට ඒ ශක්තිය නැහැ. එවැනි වෙලාවට කලකොල වෙච්චි ඔලමුල වෙච්ච අරමුණක් ආවොත් හිත පසුබානවා හිත යටපත් වෙනවා. මුත් පුරුදු කරන පුරුදු කරනකොට මේ විදිහට සමාධි ශක්තිය නැත්නම් හිතේ සම්‍යක් ශක්තිය අරමුණේ ඉක්මවල යන්න පුළුවන් අවස්ථාවල් යෝගාවදයට ලැබෙන්න ඉඩ තියෙනවා. හැම වෙලාවෙම නෙවෙයි නමුත් මේ තමයි භාවනාව ඉදිරියට යන අවස්ථාව. මේ විදිහට යෑමේදී මෙතනදී අපිට භාවනාව පැත්තෙන් විස්තර කරන්නේ අරමුණු එන වේගය අනුව අල්ලා ගැනීමේ ශක්තිය වැඩි වෙනවා කියන එක. නමුත් අරමුණු වෙන වේගය ඉතාමත්ම වේගවත් ප්‍රතිදී හිතේ දුර්වල තියෙන අවස්ථාව ආවොත් ඒ කියන්නේ යෝගාවචර එකිනෙදා කටයුතු වේගයෙන් වැඩ කරනවා, වේගයෙන් කතා කරනවා, විවිධාකාර දේවල් වලට හිතෝපෙන් ගත කෙරුවොත් මේ අවස්ථාව අත්දැක ගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මුලදී දුහුම් වෙන කාලේ ආධුනික කාලේ විත්තේ උපදෙස් දෙනවා අරමුණ ඇතුළට එන වේගය අඩු කරන්නට. ඒ නිසා බැලීම් විශේෂ හිත ආස කරන්න එපා, ඇසීම් විශේෂ හිත ආස කරන්න එපා, ආග්‍රහණ විශේෂ ආස කරන්න එපා, රස බැලීම් විශේෂ ආස කරන්න එපා. ස්පර්ශ વિશે යාස කරන්න එපා කල්පනා વિશે යාස කරන්න එපා අරිකිනකොට කතා කරනකොට ආහාර ගන්නකොට දැන් පහසු කරන වෙලාවේදී සූපීකර පාවිච්චි කරන වෙලාවේදී දොරාරින වහන වෙලාවේදී කැටිලි කැටිලි කරන වෙලාවේදී පුළුවන් තරම් නැවතිලේ යෝගාවචර ස්වරූපයෙන් මේ වැඩ කටයුතු කරනවා නම් යෝගාවචර අවස්ථාවක් තියෙනවා හැදෙන වැඩෙන සමාධියට ඉඩ දීලා අරමුණු වේගය අඩු කරගෙන අරමුණු ඉක්මවල යන්න හිතට. නමුත් ධර්ම දේශනාවදී අපි මතක් කරගත්තා මේ විදිහට අරමුණක් අරමුණක් පාසා හිත නැංවීමේ ක්‍රියාව තිබුණු පළියට මේ විපස්සනා භාවනාවෙන් බලාපොරොත්තු වෙන උතුම් පරමාර්ථ ළඟා කරගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය. උත්තරේ අපි ඉදිරිපත් කරගත්තේ ඒ ධර්ම මදි. ඒ මගලින් අපිට උතුම් පරමාර්ථ ළඟා කරගන්න බෑ කියන එක. එහෙමනම් මොනවද අවශ්‍ය කරන්නේ? ඊගාවට අවශ්‍ය කරන්නේ අර විදිහට අරමුණට හිත නැංවව පළියෙම නතර නොවි ප්‍රමාද නොවි ඇති නොකිය මේ මතුවෙන මතුවෙන අරමුණක් ආත්පසින් අල්ලා ගැනීමේ කටයුත්ත යෝගාවචරය ඊගාවට කුරුදේ. මේ නිසා තේරෙනවා යෝගාවචරයේට මෙන්න මේ විදිහට අරමුණ හාත්පසින් අල්ලා ගන්නවා මුළු අරමුණම අංගෝපාංග වශයෙන් තේරුම් ගන්නවා කියලා කියන්නේ එකවරම එක දවසකින් එක උත්සාහයකින් ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක විශාල පසබිම පදනම සකස් කිරීමෙන් සකස් කිරීමෙන්ම ලබාගත යුතු වටින අවස්ථාවක්. නමුත් එසේ ලබාගෙනත් මේ මට්ටම දිනු කරන්නේ නැත්නම් සූර වෙන්නේ නැත්නම් යෝගාවචරයාගේ යෝග කර්මයේ එතනින් දරා යන්න ඉඩ තියෙනවා, කිරිහෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් එකතන කරකැවෙන්න ඉඩ තියෙනවා. මේ නිසා යෝගාවචරයා නියම උපදේශ මාලාව නියම ක්‍රමය නැවත නැවතත් අතනින් සාකච්ඡා කරමින් සම්මුඛ සාකච්ඡා පවත්වමින් දිනු කර ගන්නවා. ඒ නිසා අද අපි එදා ගත කළා වගේ වෙලා පාවිච්චි කරන්නේ මේ විදිහට අරමුණක් ආත්පසින් අල්ලා ගැනීමේ වැඩපිළිවෙල අනුව මෙතුවකල් නොතිබුණා වූ ආකාරයට හිතේ ප්‍රඥාව වැඩෙන්න ඒක දියුණුවම කරගන්නත් අවශ්‍ය කරන මූල ධර්මතා අධ්‍යක්ීම් සාකච්ඡා කිරීමටයි. එදත් අපි උපමාවකට ගත්ත විදිහට මේ විදිහට ඥානීය මතුවෙන මතුවෙන අරමුණක් පාසා මෙනෙහි කිරීමේ මාර්ගයෙන් සතිය පිහිටීමේ මාර්ගයෙන් සමාධිය ඇති කරගන්නේ ඥානෙ ලබා ගන්නට එවැනි ඥානයක් ලබා ගන්නට අවශ්‍ය කරන්නේ මොන විදිහේ සමාධියක්ද මොන විදිහේ සතියක්ද මොන විදිහේ වීර්යයක්ද කියලා කියන එක පෙන්වන්න අපි උදාහරණයක් වශයෙන් ගත්තේ හොඳ ව්‍යංජනයක් අද මේ ඉන විදිහට සකස් කරගන්න කෝපියේගේ ස්වરૂපේ වගේ මේ කියන්නේ මේ ඥානීය පහල කර ගැනීම එක හේතුවක් මත පහල වෙන දෙයක් නෙවෙයි හේතු රාශිය හරි ගානට සම සම වීම නිසා එකලස් වීම නිසා පහළ වෙන දෙයක්. මේක ඒ සඳහා කැපකිරීම කරපු අධ්‍යක්ෂින් සහිත යෝගාවචරයට මේ ගැළපෙන එවැනි කෙනෙකුටම පමණක් වැටහෙන දෙයක්. ඒ නිසා යෝගාවචරය තේරුම් ගන්න ඕනේ යම් අවස්ථාවක සමන්ත එක්කෝ මේ ධර්මතා තාම පහළ වෙලා නැතිනම් මේ කියවෙන ධර්ම ක්‍රමය අනුව තමන් ඒ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්න උත්සාහ කරන්න ඕනේ. ඒ උත්සාහ කළ යන්න වෙලාවක මේ දේවල් අතර සමබරතාවය නැතිකම නිසා ඥානයේ ඉදිරිපත් වීම වැඩිම අඩුවක් වෙනවා නම් Taman වහාම ඒ අවශ්‍යතාවයන් සමබර කිරීමට මේ කරුණු දැනගෙන තියෙන්න ඕනේ ඒ විදිහේ සූර වෙන්න ඕනේ. ඒ නිසා අපි දැනගන්න ඕනේ එළවලුවක් ව්‍යංජනයක් හරියට පදමේන විදිහට සකස් කරන්නට අදුම කැඩුම තියෙන එකේ ප්‍රමාණයක් නැහැ. මම අහලා තියෙන කතාවක් තමයි ඒ අපේ සිංහල ගෙවල් වල හදන කිරි හොද්දට කියනවා නවටික්ක කියලා. ඒ නවටික්ක පොඩි ටික්කට නවටික්කක් අවශ්‍ය කරන නිසා නවටික්කක් ඕනේ කරන්නේ කිරිත් ඕනේ කරනවා, අරපින්ජත් ඕනේ කරනවා, ලුණු මිරිස් කරාරු නැති උම්මලකඩ ආදී নানা ආකාර දේවල් නව කොටාසයක් ඕන කරනවා. ඒකකොට තමයි කිරි ටිකක් හරියට කිරි හොද්දක් හදාගන්න පුළුවන්. ඒ නිසා කිරිටික්කට නව ටිකක් ඕන කරනවා කියලා කියනවා. ඒ වගේ නෙමෙයි ඊට වැඩිය රසමසෝලෙන් වැඩි ව්‍යංජනයක් සඳහා ගොඩක් දේවල් අවශ්‍ය කරනවා. අන්න ඒ වගේ තමයි මේ ප්‍රඥාව පහළ වෙන්න අවශ්‍ය කරන හේතු කණු රාශියක් තියෙනවා. එහෙම නැත්නම් කියන්න පුළුවන් ඒ හේතු කණු රාශිය සම්පූර්ණ වෙන්නේ නැතිනම් සමව නොයදුනා නම් ප්‍රඥාව නැගී සිටින්නේ නැහැ. මේ නිසා යෝගාවචරය මේ ධර්ම දේශනාව ඇහිීමේ බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒ කරුණ මොනවද කියලා තේරුම් අරගන්න ඕනේ. තේරුම් අරගෙන ඒවා සම කිරීමේ නියම ප්‍රමාණය යෙදීමේ දක්ෂ වෙන්න ඕනේ. ඒ නිසා යෝග අවස්ථරයට යෝග කර්මය පරියන්කේ වශයෙන් පටන් ගත්ත තැන ඉඳලා කියනවනම් යෝග අවස්ථරයට අවශ්‍ය කරන්නේ මූලික දේවල් වශයෙන් මතුවෙන මතුවෙන අරමුණකට කැමැත්ත අකමැත්ත දෙකට ඉඳ නොතබ අරමුණ නැංවීමේ ශක්තිය තියෙනවා. මේක කරනකොට අරමුණ දැක ගන්න පුළුවන්. මේ අරමුණ දැක ගැනීම නැවත නැවත පැවැත්වීම වශයෙන් අනුපස්සනා කරනවා. ඒ අනුපස්සනා කරනකොට කොහොමද අනුපස්සනාවේ ස්වરૂපය ඊ එහෙම කරනකොට මතුවෙනා වූ සතිය එක දිගට පවතින ඕනේ. එක මොහොතක තිබුණා වූ සතිය ඊගා මොහොතට ගෙන යන ආකාරයක් තියෙනවා. එන විදිහට කියනවනම් ඒ විචක්කය කියනා වූ හිතකාරණු නැංවීමත් නැවත නැවත පැවැත්වීම අනුව සත්‍ය අඛණ්ඩ වෙන බව යෝගාවචරය තේරුම් ගන්නවා. මේක තේරුම් ගන්න පුළුවන් එකම පුද්ගලයා මේ අවස්ථාවේදී යෝගාවචරය පමණයි. මේ විදිහට සත්‍ය අඛණ්ඩව සත්‍යයට අඛණ්ඩව යනකොට අරමුණයි හිතයි එක දිගට එල්ල වෙන ගතිය යෝගාවචරය අත්දකිනවා. මේ විදිහට එල්ලවීම අනුව අරමුණේ ගති ලක්ෂණ ස්වභාවික ලක්ෂණ එහෙම නැත්නම් සංතති ලක්ෂණ ආදී වශයෙන් අරමුණ සමීපව බැලීම නිසා බැලීම නිසා එහි විසේ හිතේ වේම නිසා හිතේ සමාධිය ක්ෂණ ක්ෂණ වශයෙන් පහළ වෙන්න පටන් අර ගන්නවා. මේක කියනවා ක්ෂණික සමාධිය කියලා. මෙන්න මේ ක්ෂණික සමාධිය තමයි ප්‍රඥාවට ආසන්නම කාරණය. නමුත් මේ විදිහට පරියන්කයේ පටන් අරගත්තාම විචක්කය, වීර්යය, සතියය, සමාධිය කියන මේ ධර්ම 6 4 ඒකාන්තයෙන්ම යෝගාචරය නිත්‍යරෝම පරීක්ෂා කරමින් ඇති නැති බව සංසන්දනය කරමින් ගමන් කරන්න ඕනේ. පරියන්කේක පෙර ආතුව ශ්‍රද්ධාවත් කුසල ඡන්දයක් පවතිනවා. භාවනා පරියන්කේ අවස්ථාවේදී ශ්‍රද්ධාව වැඩිවීමක් ඇති වෙන්නේ නැහැ. ඇති කරන්නේ නැහැ. ඇති වෙනවා නම් නිසා. ඒ වගේම කුසල ඡන්දය පිළිබඳ යෝගාචරය මහන්සි වෙන්නේ නැහැ. ඒ නිසා භාවනා පරියන්කේට කල්ැතුව පෙර ආතුවම කරුණු කාරණා දැන ගැනීම වශයෙන් ශ්‍රද්ධාව කුසල ඡන්දය පහළ කරගත්තොත් යෝගාචරයට මේ සතිය සමාධිය වැඩිගෙන එනකොට ඒ ඒ දේවල් ඒ ඒ වෙලාවලට යෙදවීමෙන් මේ සමාධිය දිනු කරගෙන ගිහිල්ලා හරියට පදමට ඇති කරගන්නාසේ පදම ලං කරගන්න පුළුවන්. මේ වෙලාවේදී මේ විදිහට හොඳට ප්‍රඥාව පහළ වෙන ආකාරයට අනිකුත් කර්ම යාවෙලා අනිකුත් කර්ම උරදීගෙන ඉන්න වෙලාවකන මේ යෝගාවචරය ඉඳ ගන්න මොහොතක් වේවා හිත ගන්න මොහොතක් වේවා මේ ඉරියව් මාරු කරන අවස්ථාවක් වෙනවන ඒ යෝගාවචරයාගේ සතිය සමාධිය කොයිතරම් දුරට වැඩිලා තියෙනවද කියනවනේ ඒ ඉරියව් මාරු කරන සෑම වෙලාවකටම යෝගාවචරයට ඒ ඉරියව්වට පෙර ආතුවම හිතේ පහළ වෙන්නා වූ චේතනාව දැක ගන්න තරම් ස්පාසුවක් ලැබෙනවා. චේතනාව පහළ වෙනකොට මේ චේතනාව එක ක්ෂණයක් පහළ වෙලා නැතිලා යනවා නෙවෙයි ඒ චේතනාව අර මුල්ම චේතනාවේ පටන් දිගට හිතේ පවතිනවා නාම ධර්මයක් වශයෙන් ඒ අනුව එතෙන් පටන් ශරීරයේ රූප ක්‍රියාවලිය හිත ගන්නා ඉරියව්වේ සිට ඉඳ ගන්නා ඉරියව්ව දක්වා දහස් ලක්ෂ ගාණයක් පුංචි පුංචි ඉරියව් මාර්ග වෙනස් වෙමින් වෙනස් වෙමින් අර හිතගෙන ඉන්න ස්වરૂපේ ඉඳ ගන්නා වූ ස්වરૂපයටපත් වෙනවා. මේ තුල පහළ වෙන්නා වූ විවිධ විවිධ පුංචි කොටස් එකක්වත් අතර නැරෙ අර සතිය එක ඉරියව් කොටාකට ඉඳලා ඊගාව ඉරියව් කොටාකට පවත්වන ආකාරයට සමාධිය පවත්වන ආකාරයට යනවා කියලා කියන්නේ යෝගාවචරයාගේ අරමුණු විවිධාකාර විදිහට වෙනස් වෙනවා විවිධ ප්‍රමාණයෙන් වෙනස් වෙනවා නමුත් සතියේ කැඩීමක් සිදු වෙන්නේ නැහැ සමාධියේ කැඩීමක් සිදු වෙන්නේ නැහැ මේ නිසා යෝගාවචරයට දිගට සතියක් සමාධියක් පවත්වමින්ම වෙනදා නොදකපු විදිහට මේ හිඳ ගැනීමේ නාම ධර්ම සහ හිඳ ගැනීමේ රූප ධර්ම දැක් ගන්න පුළුවන්. මේ නිසා යෝගාවචරයට නැවතිල්ලේ ඉස්පාසුවේ වත සිදු වෙන සංසිති රාශියක් තියෙද්දී මේ සතිය සමාධිය පවත්වාගෙන යන්න පුළුවන් නිසා ප්‍රඥාවේ වැඩිීමේ අවස්ථාවක් ඉදිරියට. වෙන විදියකට මේක විස්තර කරනවා නම් හරියට ආහාර පිටක් අපි කෑම ගන්න වෙලාවේදී ආහාර පිටක් මුඛයේ සබා ගත්තාම යම් කිසි කෙනෙක් මොනම හේතුවක් නිසා හෝ ඒ ආහාර පිට ඉතාම වේගයෙන් දෙපටක් මුකටක් දෙවරක් තුන්වරක් පමණක් විකලා ගිලල දැමුවොත් ඒ පුද්ගලයා ඒ ආහාර මුකුලේ මුඛයෙන් උග්ගුරෙන් පහළට ගිය මොහොතෙන් පස්සේ ආයේ ඒ ආහාරය තිබුණා වූ රස දැක ගන්න තියෙන අවස්ථාව නැති වෙනවා. මුඛයේ පවතින තාක්කල් දිවේ මත් ගන්න තාක්කල් ආහාරය ආහාරයතාව මිරිස් රස ලුණු රස, අඹුල් රස, කහට රස ආදී විවිධාකාර දේවල් වැටෙනවා. නමුත් මේ ආහාර උගුර ඉක්මවල ගිය ගමන් රස දැක ගැනීම බැරි වෙනවා. ඒ වගේ තමයි අපි ඉඳ ගන්න වෙලාවේදී මේ ඉඳ ගන්න කෘත්‍ය තුල ඇත්තා වූ ඒ කුංචි කුංචි කුංචි ඉරියා එකිනෙක එකිනෙක බලමින් එනිමිත සතිය පවත්වන්න නැතුව වේගයෙන් වාඩි වෙන්න යනවනම් වේගයෙන් නැගිටින්න යනවා නම් අපිට ඒ තුල ඇත්තා වූ මේ කුංචි කොටස් දැක ගන්න බැරි වෙන නිසා ඒ තුල පටලැවිලි ස්වરૂපයක් නොදක්නා ස්වરૂපයක් කලබල ස්වરૂපයක් පහළ වෙනවා. මේ හිතගෙන ගියද බව දන්නව වහාම ඉඳගත්තා ඉඳ ගැස්සුණා ඉඳ ගැස්සුණා ඉඳ උනා කියන එක විතරයි මතක් වෙන්නේ. ඒ තුල හේතු ධර්ම රාශියක් සහ ඵල ධර්ම රාශියක් වශයෙන් පැවතීමක් තියෙනවා. ඒ පැවතීම සෑම සිද්ධ දෙයක්ම මටම විද්‍යුවම දැක ගන්න පුළුවන්නේ ඒ දැක ගැනීම සම්පූර්ණයෙන්ම කරන්න නම් මේ විදිහට අභ්‍යාස පැවැත්විය යුතුය කියන ධර්ම වෙනුවට යෝගාවචිත මතක් වෙන්න ඉඩ තියෙනවා මොකක් හරි බලපෑමක් නිසා සාර බලධාරී දෙවියෙක් නිසා මම හිතගෙන ඉන්න තරින් එකපාරට ඉඳගෙන ඉන්න තැනටපත් කරා කියලා අර නොදක්ක නොදන්නා කරුණු වලට අතින්දාල මත එකතු කරගෙන යෝගාවචරය කටයුතු. මේ වෙච්ච විඳ දෙන්නේ නැතුව ඥානයට පහළ වෙන්න නම් හොඳට මුඛයට ගත්ත ආහාර පිටක් හිමීට හිමීට දීප වාරයක් විකීම නිසා ඒ ආහාරයතාව සෑම සියලු රස අනු රස කොටාස දැක ගන්න පුළුවන් වෙන විදිහට තමන්ගේ දවස පුරා ඉරියව් පැවැත්වීම යෝගාවචරය පුරුදු කරනවා නම් අර මුලින් ඇති කරගත්ත සතිය මුලින් ඇති කරගත්ත සමාධියට ව්‍යාපාර ව්‍යායාම වැඩි වීම නිසා දවසින් දවස දවසින් දවස ගැඹුරකට යන්න සිද්ධ මේ අනුව ප්‍රඥාවේ පහළ වීමට තියෙන අවස්ථාව වැඩි මේ වැඩි වීම අපි ඉගෙන ගත්තේ සති සංපජාඤ්ඤය කියන විදිහට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු විදිහට සතිය යම් කිසි ප්‍රමාණයකට ඉක්මවල වැඩුණාට පස්සේ ඒ අනුව පහළ වෙන්නා වූ ඥානයක් විදිහටයි සංපජාඤ්ඤය කියලා කියන්නේ. එතකොට මේ සංපජාඤ්ඤය පහළ වෙන්න අපි දන්නවා එක කාරණාවක් නෙවෙයි ඒක මොහොතක ප්‍රයත්නයක් නෙමෙයි දීර්ඝ කාලීනව කරපු ප්‍රයත්නයක විවාහ හේතු කරුණු විචල්‍යයන් සංපාප දීමෙන් සිදුවෙන දේකුයි මේ සම්පජන්ණය පහළ වෙනවා. නමුත් මේ සම්පජන්ණය පහළ වෙන නිසා ලැබෙන ආනිසංස බොහෝම. අපි දා තේරුම් අරගත්ත මේ සම්පජන්ණය කියන ලක්ෂණ වචනේ තිබිලා තියෙන මේ සංකීර්ණ උපසර්ගය නිසා යම් අවස්ථාවක යෝගාවචරය අරමුණකට හිත යොදනවා නම් ඊ අරමුණේ ඍජුවම දැක ගන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා. ඉඳ ගන්න අවස්ථාවේදී නම් මේ ඉඳ ගැනීමේ අත්තාව අත දිගු කිරීමක්, අත පාත් කිරීමක්, බර වෙන ගතියක්, තද වෙන ගතියක්, එහෙට ඇලවෙන ගතියක්, මෙහෙට ඇලවෙන ගතියක් ආදී වෙනදා නොදකින විස්තර සවිස්තර ඍජුවම නෑ කියන්න බැරි වෙන විදිහට මේ සම්පජන්ණයට අහු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඒ විදිහට කුංචු කුංචු කොටස් දක්වාම විස්තර දකින්න නිසා හිඳ ගැනීමේ වැඩපිළිවෙල සම්පූර්ණ වෙන්න පටන් ගන්නවා. මුලිකන් මැද දක්වා මැදපත් මැද තුලින් අග දක්වාම හිඳ ගැනීමේ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම දැක්කා කියන්න පුළුවන්. ඒ වගේම තමයි හිඳ ගැනීමේ වැඩපිළිවෙල මෙහෙමයි මේ වැඩපිළිවෙලේදී මේ භාවනා කරන පිළිසරත් මේ ටිකමයි වෙන්නේ. මතු මේ ලෝකේ යම්තාක් භාවනා කරන තීසක් පහල වෙනවනම් ඒක අධ්‍යයනත් ඉඳ ගැනීම කියන එක මේ විදිහටමයි වෙන්නේ. එදා බුද්ධ කාලයේ බුදුරජාණන් වහන්සේ ප්‍රදාන කරගත් මේ මහා ශ්‍රාවකයන් ඇතුළු සෑම ආර්යයන් වහන්සේ නමකටම සිදුුනේ මේකමයි. ඒ නිසා මේක විශ්වාස කරපල්ලා කියලා බුදුරජාණන් වහන්සේගේ නෑ පැතවීමක්. ඒක බලෙන් ගැනීම. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ කරන්නේ අවශ්‍ය කරන උපදේශ පන්ති දීලා යෝගාවචරයට මේ සොකීය වශයෙන් තේරුම් ගන්න ඉඩ දෙනවා. යන්න මොහොතක ඒ තේරුම් ගැනීම සිදු වුණා නම් ඔහු ඒ ක්‍රියාව හාත්පසින් දැක ගන්න රුචිය වශයෙන් දැන ගන්නවා මේ නිසා රුචිය ඍජු ආબોධය ලබා ගන්නකොට අන්න ධර්මයේ පිළිබඳව බුදුහාමුදුරුව පිළිබඳව විශ්වාසයේ සත්‍ය භාවයේ තේරුම් ගන්නවා මේ නිසා සම්පජන්ණිය පහළ වෙනවත් එක්කම යෝගාචරය අරමුණ හාත්පසින් දැන ගන්නවා සමාන්ජන ඥානය ඒ වෙනකොට මේ කියන ධර්ම, මේ කියන උපදේශ, මේ ගුරුවරු, මේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ මේ සංගය ආදී විදිහට සෑම සියලු දෙයක්ම යෝග අවධියට ඉතාමත්ම ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මේ නිසා අරමුණක් අරමුණක් පාස යෝග අවධියට ධර්ම රසය රැගිරෙන්න පටන් අර ගන්නවා මෝදු වෙන්න පටන් ගන්නවා ඉඳ ගන්න වාරයක් කියලා කියන්නේ සෑම අවස්ථාවකම මේ Taman ඉන්නා ඉරියව්වේ හිත යොදන අරමුණේ ඍජු අවබෝධය වැටෙන්න පටන් ගන්නවා. ඒ වාගේම ඒ අරමුණ හාත්පසින් තේරීම සිදු වෙන්න පටන් ගන්නවා. ඒ වාගේම යෝගාචරයට සමාවතයින්ම මෙතෙක්කද තමන්ගේම ප්‍රයත්න නිසා මේ නිවැරදි උපදේශ මාලාව නිසා තමන්ටම ධර්ම මතුවීමත් හා සමගම එළියතා වූ සෑම දෙයක්ම තමන්ට වැටහෙන්න පටන් ගන්නවා. ඒ වාගේම පාටින් උපසර්ගය නිසා මේ ධර්මතා විචිත්‍ර බවක් විවිධ බවක් ඇතිවෙනවා. මේක තවත් පැත්තකින් යෝගාවචරයේ අධ්‍යක්ීම් වලට සාපේක්ෂ කරලා තේරුම් ගන්නවා නම් යෝගාවචරය තේරුම් ගන්නවා තමන් අරමුණට හිත යොදනකොට මෝනෙම මේ ලෝකේ පවතින ඕනෙම අරමුණක් ඒවා ඒ අරමුණට සොතිය වූ අරමුණටම විශේෂ වූ යම් යම් යම් ලක්ෂණ තියෙනවා. යෝගාවචරය ඒ අරමුණට විශේෂ වූ අත්‍යන්ත වූ ලකුණක් දැක ගන්නවා. ඊගාවතේ ඊ අරමුණටම කියනවා මතු වෙච්ච නැති මතු වෙන්න આવොත් මේ ලෝකේ තියෙන આવොත් සෑම සියලු අරමුණකටම පොදු ලකුණක් තියෙනවා. මෙන්න මේ දෙක යෝගාවචරයෙන් දැන් තේින්න පටන් ගන්නවා. ඒ කියන්නේ යම් අවස්ථාවක යෝගාවචරය වාඩි වෙන වේලාවකදී තමන්ගේ ශරීරය ඇද වෙලා වැටෙන්න හදන වේලාවක දැක්කොත් තමන්ට තේරෙනවා මේ වායෝ ධාතුවේ තියෙනා වූ තද වෙන චංචල ගති, පෙරපෙන ගති නිසා තමන්ගේ සමබරතාවය නැතුව වැටෙන්න හදන ගතියක් වගේ හොඳට අත්දැකපු වෙලාවක තේරුම් අරගන්නවා වායෝ ධාතු යම් අවස්ථාවක ප්‍රකට නම් මේ සංසල ගති, සැලෙන ගති, තද වෙන පෙරපෙන ගති කියන. මේ සංසල පෙරපෙන ගති හොඳට දැනගත්තොත් යෝගාචරයට වැටෙනවා මේ මතුවෙන සෑම සංසල ගතියක්ම, පෙරපෙන ගතියක්ම ක්ෂණයකින් ඇති වී නැති වී යනවා. විදේ. ඒ වගේම පාත් වෙනකොට යෝගාවචරය දකින්න නම් බර වෙන ගතියක් පඨවි ධාතුවේ ස්වરૂපයක් වශයෙන් මේ පඨවි ධාතුවට ආවේනික වූ බර වෙන ගතිය දකින්නවා වගේම මේ බර වීමත් අර සංකල ගතිය වගේම ඇති වී නැති වී යන ගතිය පවතිනවා. මේ විදිහට යෝගාවචරයට ඒ ඒ අරමුණට ආවේනික වූ ඒ අරමුණේ ලක්ෂණ මේ ලබන යෝගාවචරයගේ තියෙන විශේෂය තමයි මේ විදිහට එකම අරමුණක් දිහා බලාගෙන ඉන්නකොට අරමුණටම ආවේනික වූ ලක්ෂණ දැනගන්නවා වගේම සෑම අරමුණකටම අදාළ පොදු ලක්ෂණ පිළිබඳව සාක්ෂියක් ලැබීම තිබුණට කවදාකවත් දෙකේ පටලැවිල්ලක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම හිත දැන් මේක හිත වෙහෙස වෙලා ඊට වැඩිය මේ හිතට දරන්න බෑ මේ විදිහට මේ භාවනාව කරගෙන යන්න බෑ කියන විදිහේ කවදාකවත් කුසීත භාවයක් ඇති වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඊගාව ක්ෂණයේ ඊට ආත්පසින්ම වෙනස් අරමුණක් ගන්න කියලා ආව ඒ අරමුණේ ඇත්තා වූ ලක්ෂණ දැක ගන්න පුළුවන්කම වගේම ඒ අරමුණ මාර්ගයෙන් පොදු අනිත්‍ය භාවය දැක ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ විවිධ භාවයේ සහ විචිත්‍ර භාවයත් ලං වීම නිසා මේ සම්පජාන්‍ය බොහෝම විශාල ලොකු කෙලිබීමක් නැත්නම් ක්‍රීඩා පිටියක් තරමට විශාල ඉඩක් යෝගාචර දෙන්න පටන් ගන්නවා මේ දේ ලැබුණේ අහේතුකව ඒ මොහොතේ උත්සාහයෙන් කමනක් නෙවෙයි. වෙන විදිහකට කියනවා නම් යෝගාවචර යම් අවස්ථාවක සුතමේ වශයෙන් මේ කාරණාව අහලා තියෙනවා. තමන්ම කල්පනා කරලා තමන්ම යෙදලා කරන වැඩපිළිවෙලකින් මේ විදිහේ ගැඹුරකට ය아가න්න අමාරුයි. ඒ නිසා සුතමේ වශයෙන් අහනවයි කියලා කියන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තිබිලා කල් ඇතුවම අරමුණට හිත නැන්නේ වටිනාකම තේරුම් ගන්න තියෙනවා. එසේ නම් වන හිත නැවත නැවතත් නැවත නැවතත් යෙදවීම නිසායි මේ විදිහේ හිතේ සූර භාවයකට දියුණු කරගන්න පුළුවන් නේ කියන එක සුතමේ වශයෙන් අහල මේ දේ මම කරලා බලමි කියන කුසල ඡන්දේ පහළ වෙනවා. ඒ වගේම ඥාන ශක්තිය, කල්පනා ශක්තිය අපි යෝගාවචරයෙන් කරන මේ සුතමේ ඥානෙ ඇහෙනකොටම මේක ගැළපෙන ධර්මයක්, මේක මිනිස්සෙක් විසින් කළ යුතු දෙයක්, මේක මගේ යුතුයකමක් ආදී විදිහට දහසක් නැයි ඒ දේ පිළිබඳව කුසල ඡන්දේ වැඩි වෙන විදිහට චින්තාමය ඥාන පහළ වෙනවා. සමහරෙන්ට ඥාන ශක්තිය අඩුවත්තන්ට එහෙම පහළ වෙන අඩු. චින්තාමේ වශයෙන් නේ උසද්ධාවෙන් පිළිඅර ගන්නවා. සමහරත් මේ කල්පනාවෙන්ම කල්පනාකාරය මේක ලොකු ඇත්තක් කියනවා. මේකට කාලය නොයදා හිතුවත් අපරාධයක් නිසා මේ කාන්තේම මේක මම වශයෙන් අත්දා බලාගත යුතුයි. මේක ඒකාන්තයෙන්ම ඇත්ත සත්‍ය දෙයක් සිදු වෙන්න පුළුවන් දෙයක් ආදී විදිහට වහා වැටෙන ගතිය කියලා. අන්න ඔය දෙක තිබුණොත් විතරයි. මේ කියන්නේ සුතමේ වශයෙන් කාරණාව හිතට දෙන්න ඕනේ ඊට පස්සේ චින්තාවේ වශයෙන් හිතට බාර ගන්න ඕනේ මේක කළ යුතුයි මේක කරන්න පුළුවන් අන්න ඒ විදිහට උත්සාහ කිරීම නිසා මුලදී යෝගාචරය කරන්නේ මොකද්ද අරමුණ පිහිට නැංවීම පමණයි ඒ වෙලාවේදී යෝගාචරයට වැටෙන්නේ නැහැ මේ විදිහේ අරමුණ ආත්මස ගිල ගන්න පුළුවන් ශක්තියක් හිතේ තියෙනවා ඒක තිබිය යුතුයි ඒකට මම මේ විදිහට අරමුණට හිත නැංවීමෙන් පුරුදු කළ යුතුයි කියන මෙලෝ සම්පූර්ණ විස්තරයක් කරට එන්නේ නැහැ නමුත් කර්මස්ථානාචාර්යවරු මේ ක්‍රමානුකූල පියවර ගන්න නිසා මුලදී නොවැටුණා. කර්මස්ථානාචාර්යවරයා පිළිබඳ ශ්‍රද්ධාවෙන් මේ කියන කරුණ වල පිළිබඳ ශ්‍රද්ධාවෙන් මේක කරගෙන යන්න කියලා යෝගාවචරය නැවත නැවත යොදවනවා. යොදවනකොට යොදවනකොට යෝගාවචරය ආයේ මුල් උපදේශ සමන්ත ඍජුව නොවැටුණත් ශ්‍රද්ධාවෙන් බාර අරගෙන කරනවනේ මෙන්න මේ විදිහේ සම්පජන්ණයේ පහළ වීමේ ආනිසංශ යෝග ආචරණ ක්‍රමක්‍රමයෙන් ලැබෙනවා. ඒ නිසා සම්පජන්‍ය පහළ වෙනවා කියලා කියන්නේ මේ විදිහට දීර්ඝව කරගෙන ගිය වැඩපිළිවෙලකට ලැබිච්ච ආනිසංසය. මේ නිසා සම්යම් අවස්ථාවක යෝගාවචරයට ධර්මයක් විපස්සනා ධර්මයක් ඇහෙනකොට එකවරටම මේ දේ තේරුණේ නැහැයි කියලා ඒ වාගේ මේ ආනිසංස මත වහා වැටෙන්නේ නැහැයි කියලා තමයි කර්මාන්තයේ බිම තිබ්බොත් කර්මාන්තයේ නොකර නොපවත්වා අත්තරමඟ අඩාල කෙරුවොත් මේ විදිහේ සාර ධර්ම වලට එහෙම නැත්නම් ජන්මත් තුළින් යන්න තියෙන ධර්ම වලට යආ ගන්න බැහැ. මේ නිසා යෝගාවචරය නිලින් ශ්‍රද්ධාව අවශ්‍ය කරනවා. නමුත් අපි අර ශ්‍රද්ධාව ගැන මතක් කර දෙන වෙලාවේදී වගේ ඒ ශ්‍රද්ධාව අන්ධ ශ්‍රද්ධාවක්, අන්ධ භක්තියක්, එහෙම නැත්නම් අන්ධානුකරණයක් වෙන්නේ නැහැ. මොකද මෙන්න මේ වගේ සංපජාන්‍ය පහළ වෙන්න පටන් ගන්නකොට තමන් මේ පිළිගත්ත දේ, බාරගත්ත දේ තමන් තුළින්ම සුඛීය වශයෙන්ම වැටෙන්න පටන් ගන්නවා. ඒ නිසා පහු වෙනකොට යෝගාවචරයට මේ මුලින් මුලින් තමන් විසින් යෙද වූ සත්‍යයේ යෙද වූ ශ්‍රද්ධාවේ ආනිසංස වැඩෙන්න පටන් අර ගන්නවා. ඒ නිසා යෝගාවචරය සංපජඤ්ඤ මත්තමට එනකොට ඒ කියන්නේ අරමුණ අල්ල ගන්නවා විතරක් නෙමෙයි අරමුණේ ආත්පස අරමුණේ විවිධ හැඩතල රකින්න මත්තමට එනකොට අර මුලින් කරපු උත්සාහයට වීර්යයට ලොකු ගැම්මක් ලොකු ශ්‍රද්ධාවක් ඇති කරමින් වඩාත් උනන්දු වෙනවනේ මේ සම්පජානියේ මෙන්න මේ කියන හය ආකාරයෙන්ම දැක ගන්න පුළුවන්. ඍජුව දැක ගන්න. අර මුල මුලම දේ වුණත් ඍජුව තමයි ඉස්සරහා තියෙන වගේ දැක ගන්න. දෙවෙනියට එවැනි ඍජු අරමුණු විවිධ විදිහට පහළ වෙද්දී දැක ගන්න. මේ තමයි සම්පජානියේ දෙවෙනි රසය. තුන්වෙනි රසය තමයි ඒ අරමුණේ ඍජුව දැක්කා වගේම හත්පස දැක ගන්නවා මේ විදිහට මතුවෙන අරමුණු දෙකක් නම් තුනක් නම් හතරක් නම් මේ තුන හතරේ විවිධ විදිහට විචිත්‍ර විදිහට හාත්පස දැක ගන්නා ස්වභාවය. හතරවෙනි වශයෙන් ඊ අරමුණ සුඛී වශයෙන් කලින් කියපු විදිහට සුතයෙන් ඇහුව නිසා නෙවෙයි. හිතෙන් හිතාගත්ත නිසා නෙවෙයි. තමන්ම අත්පනා පිට මේ අවස්ථාවේ දකිනා ස්වરૂපයටපත් වෙනවා. මේ දැකීම විවිධ විචිත්‍ර වෙනවා. මෙන්න මේ විදිහට සංපජඤ්ඤය ආකාර කීපයකින් යෝගාවචරය තුළ වැඩෙන්න පටන් ගන්නවා. මේ වැඩිම පටන් අර ගන්නකොට යෝගාවචරය සක්මන් කරන අවස්ථාවක නම් අධ්‍යක්ෂින් වලට බරව කතා කරන වෙලාවේදී යෝගාවචරය පියවර තුනකට වශයෙන් මෙනෙහි කරමින් එක පියවරක තුනකට කඩලා මෙනෙහි කරන අවස්ථාවක නම් එසවෙන අවස්ථාවේදී යෝගාවචරයට එසවීමේ චේතනාව සාහන්සුද්ධෙන් දක්වන්න පුළුවන්. මේ එසවීමේ චේතනාව එක දිගට වැලක් විදිහට පවතින තාක්කල් ඒ එතෙන්නේ චේතනානුකූලව පහළ වෙනා වූ රූප ධර්ම වැඩෙන්න පටන් ගන්නවා. එසේ වෙන වෙලාවේදී මේ ඒ පාය තුල අපි ගන්නවා වන් පාය කියලා වන් පාය ඇතුළත සෑහළු ගති පහළ වෙන හැටි. එක පාරට ඇදුම් ගති පහළ වෙන හැටි. ඇඹරෙන තෙරගෙන ගති පහළ වෙන හැටි. එක බිඳු බිඳු වශයෙන් සමහරලාට නිකන් පිනි සීතල හිරිකඩක් ඇතුලේ වදිනා වගේ කිනි බින්දු සීතල බින්දුවට එන්න පටන් ගන්නවා. ඉතින් වෙලාව බලනකොට ඒ සීතල බින්දු තුල සීතල කැටි තුලම උණුසුම් කැටි ක්‍රියාත්මක වෙන හැටි වගේ පේන්න පටන් ගන්නවා. මේ වාගේම බර බව සහැල්ලු බව කලන කරන ගතිය, උණුසුම් ගතිය, සිසිල් ගතිය, සල්ලු කරන ස්වරූප ආදී වශයෙන් මේ එක එසවීමක් තුළ විවිධාකාර විචිත්‍රානුකූලව දේ නෑ කියන්න බැරි විදිහට. අස්පනා අපිට පේන්න පටන් ගන්නවා. යවන අවස්ථාවේදී යෝගාවචරයට යැවීමේ චේතනාව ඉතාමත් නැහැ. සාංශුද්ධෙන් ප්‍රකට වෙන සමහර වෙලාවලට ඉස්සරහින් නූලක් දාලා තමන්ගේ পায় ඇදගෙන යනවා වගේ ඉදී අදින්නා වගේ වැටෙනවා. සමහර වෙලාවලට පිටිපස්සෙන් තල්ලු කරනවා වගේ. එහෙම දෙන කෙනෙක් ඉඳගෙන ඒ තල්ලු කරනවා වගේ වැටෙන්න පටන් අර ගන්නවා. සමහර වෙලාවලට ඉතාමත් නැහැ. යාදිය මේ භාවනා කරගෙන යනකොට ඉරියව්වේ ඉඳ බැරුව ඇදගෙන වැටෙන්න පටන් අරගන්න ගතියක් එනවා. හොඳට වම් පායේ යැවීම වැටෙහෙති මුළු කඳම පිටවගෙන ඉඳ බෑ තල්ලු කරලා දාන ගතියක් වගේ වැටෙනවා. මේ වෙලාවලට යෝගාවචර තේරුම් අරගන්න ඕනේ මේ ස්වરૂප අර වේගයේ යනකොටත් ඒකාන්තයෙන්ම පවතිනවා. නමුත් අපි ළඟ හොඳට වෙන් කරලා බලන ගතියක් නැහැ. විච්ඡේදනය කරලා බලන ගතියක් නැහැ. ඒ වගේම දැලීමේ සංසුද්ධකමක් නැහැ. මේ නිසා අපිට ගොරෝසු හිතට ඒව වැටෙන්නේ. නමුත් දැන් ඊටාම සංසුද්ධයි ඉරියව්ව බොහෝමත්ම හිමීට පවත්වන්නේ ඥානය හොඳට යෙදවිලා දිනවා. ඒ නිසා ශරීරයේ තුල එහෙට මෙහෙට තල්ලු කරන සමබරතාවයේ තියාගෙන බැරි ස්වරූප පවපේ. මේකට යෝගාවචරයට වැටෙනවා මේ වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය. මේ තේජෝ ධාතුවේ ක්‍රියාකාරීත්වයේ වශයෙන් එකින් එක එකින් එක කිසිම විදිහකට පටලැවෙන්නේ නැති ස්වરૂපයේ යෝගාවචරයට වැටෙනවා. මේක අමතන් සුද්ධ කරනකොට අහන්නේ මතුවෙන්නේ විස්තර හුඟාක් පේනවා කියනකොට මේ දැකීමේදී සතියේ කැඩීමක් සිදු වෙනවද සාධියේ කැඩීමක් සිදු වෙනවද කියන එක වල බලා ගන්න ඕනේ. එතකොට යෝගාචරෝ ඍජුව ප්‍රකාශ කරනවා මේ විස්තර කොච්චර වැටුණත් මේ සතිය බෙදීමක් වෙන්නේ නැහැ සමාධිය බෙදීමක් වෙන්නේ නැහැ නමුත් එන්නේ එන්නේ එන්නේ අර මොන රාශි වශයෙන් තේින්න ගන්නවා මෙතනදී යෝගාවචර විශේෂයෙන් සැලකීමක් වෙනකොට නොමග යන්න එහෙම නැත්නම් කර්ම කාරණා නොදැනීම නිසා හිත ධානාත්ම සක්‍රිය නොවි සම්පූර්ණ වැඩේ සිදු නොවි වෙන්න ඉඩක් තියෙනවා. ඒ මොකද තමන් එසවීම, යැවීම, පැදීම වශයෙන් මේ සක්මන් කරගෙන යන වෙලාවේදී මේ යැවීම අවස්ථාවේදී මේ විදිහට යෝගාචරයට සැහැල්ලු ගතිය හොඳට ප්‍රකට වෙනවා. එහෙම නැත්නම් ඉබේම කෙනෙක් මේ පය තල්ලු කරනවා ඉස්සරහට අදිනවා වගේ වැටෙනවා මේ තුල විදුලි වේග වැඩ කරනවා සිත් බින්දු එහෙම නැත්නම් උණුසුම් සිසිල් ගති බුබුළු දමන ගති වැටෙනවා ඒක විචිත්‍ර විදිහට වැටෙන්න පටන් ගන්නවා විවිධාකාර විදිහට වැටෙනකොට යෝගාවචරය යැවීමේ මූල කර්මස්ථානයේ මූල අරමුණු අමතක කරලා අර පුංචි පුංචිට වැටෙන සෑම දෙයක්ම මෙනෙහි කිරීමේ කටයුත්තට එහෙම දැස්සොත් එහෙම නැත්නම් ඒ විශේෂයි උනන්දු වැඩි කරන්න ගත්තොත් යෝගාවචරාගේ හිත සමහර විටක මූල කර්මස්ථානයේ ඉබදට ගිහිල්ලා ඉක්මවල ගිහිල්ලා කල්පනාවට හිත යන්නේ ඉඳී. එහෙම නැත්නම් ඒ විශ්ේ පහළ වෙන්නා වූ සුඛයට හිත යන්නේ ඉඳී. එහෙම වුණාම යෝගාචරා ගොඩ වෙලාවක් ඒ අරමුණේ විස්තර සවිස්තර දකින්න හිතයට මූල කර්මස්ථානයේ හිත ගිහිල්ලා. මෙන්න මේකදී යෝගාචරය සැලකෙනවා. ඉන්දීන හැකිලිම හෝ ආස්වාද ප්‍රසආසයේ බලමින් මනසිකාරය පවත්වනවා. පවත්වන වෙලාවේදී පිළිීමක් තුළ නැත්නම් ආස්වාසයක් තුළ යෝගාවචරයට මේ විදිහේ විවිධාකාර විදිහට උණුසුම් ගති, සිසිල් ගති, පිදු කරන ගති, වැగిරෙන ගති, තද ගති, මොලොක් ගති, චලනේ, තදවීම, තෙරපීම වැටෙන්න පටන් ගන්නවා. මෙන්න මේ එක එකක් නම් කරමින් ඒවා කෙරෙහි බැඳීගෙන කටයුතු කරන්න ගත්තොත් මුලින්ම Taman ඉන්නේ මේ පිම්බීම හැකිලිම බලමින් කෙනෙක් මතක නැති. මතක නැති වෙලා අර කුංචි කුංචි කාරණා අනුව මෙනෙහි කරන මට්ටමටම හිත යොදවන්නේ කියන නිසා කල්පනා ශක්තිය පහළ වෙන්නේ ඉතිතියි. මේ නිසා යෝගාවචරය දක්ෂණං සූරණං මේ තමන්ට විවිධ ලෙස වැටෙනකොට විචිත්‍ර ලෙස වැටෙනකොට සතිය සමාධිය දෙකේ නොසලී බවක් කියනවාද කියලා බලන්න. එහෙමනම් මූල කර්මස්ථානයේ නොගිදී මූල කර්මස්ථානයේ ඉඳද්දීම මූල කර්මස්ථානයේ යත්තාව මේ සවිස්තර බලමේ කියන අවස්ථාවයි යෝගාවචරය ඉදිරිපත් කරගන්නේ. එහෙම නැතුව මේ සවිස්තර වැඩි වීම නිසා මූල කර්මස්ථානයේ ඇතුළත යත්තාව මේ කියපු විස්තර වෙන්න පුළුවන්. සමහර වෙලාවට මූල කර්මස්ථානයේ පිට නිදීන හැකිලිම නැත්නම් ආශාද ප්‍රසවාසයේ බලමින් ඉඳද්දී ශරීරයේ යම් යම් ස්ථානවල ඇති වේදනා ඒහා සමාන වැටෙන්න පටන් ගන්නවා. මේව වැටෙන වෙලාවේදී යෝගාවචරය සතිය කැඩිලාද සමාධිය කැඩිලාද කියන එක නොසලකා ක්‍රමයෙන් ඉදීම දීලා අර වේදනාව දිහාට හිත යනොත් මූල කර්මස්ථානය අමතක වෙනවා. විනාඩි දෙක තුනක් සමහරලා දීපත් වැඩි වෙලාවක් මේ විදිහට භාවනා කරලා ආයෙත් කල්පනා කරලා බලනකොට කොහෙන් පටන් අරගත්තද දැන් කොහෙද ඉන්නේ කොතනින් කෙලවර කරන්න බැරිද කියලා සංතජන්‍ය වෙනුවට මෝහය පහළ වෙන්නේ ඉතිරි. ඒකට හේතුව මොකද? තමන් මූල කර්මස්ථානයේ කොළින්ම විසද කරගන්න ප්‍රකට කරගන්න. මූල කර්මස්ථානයේ තුල හෝ මූල කර්මස්ථානයෙන් බාහිර හෝ ඇති විවිධ දේවල් විචිත දේවල් පේනකොට අර මූල මතක නැතිවීම නිසා සමහර විටක මූල කර්මස්ථානයේ හිත ලුහුට. ලුහුටලා තවත් අරමුණක ඇත්තා වූ මේ විවිධ විචිත බල බලා ඉන්නකොට අරමුණෙන් හිත පිටපැන්නාද කියන එක මතක නැතිවීම නිසා යෝගාවචරයේ විපස්සනාවේ වර්ධනය ඥානීය වර්ධනය බාලෙන් තියෙනවා. මේ නිසා යෝගාවචරය නිතරම මේ විදිහට අරමුණක් ඍජුව දැක ගන්න පුළුවන් බව තේරුම් අරගෙන ඒ වාගේම අරමුණක් හාත්පස ඒ කියන්නේ එయ్యත්තා වූ ව්‍යංජන අනුව්‍යංජන කොටස් දැක ගන්න පුළුවන් බව තේරුම් අරගෙන මේක තමන්ගේම ශක්තියෙන් සති සමාධි ශක්තියෙන් සිදුවෙන්නේ නැත්නම් තමන්ගේම ඥානයක් බව තේරුම් අරගන්නකොට මේ ලැබෙන ස්පාසුව මේ ලැබෙන පහසුව මූල කර්මස්ථානයේ වැඩි වැඩියෙන් තේරුම් අරගන්න යොදවනවන ඒ විපස්සනා ඒ යෝගාවතර විපස්සනා වැඩි. ඒ නිසා මතක් කරනවා විතරම භාවනාවේ පහසුවක් භාවනාවේ සූර බවක් ඇතිවෙන්න ඇතිවෙන්න පුළුවන් සෑම වෙලාවකදීම එකම අරමුණට හිත තියාගෙන උත්සාහ කරන්න ඕන යෝගාවතර. මේ විදිහට සම්පජාන්‍ය වශයෙන් විවිධ විචිත්‍ර ගැටහීම් අනුව අරමුණ තමයි නොදැනී මාර වෙන මට්ටමට එනවයි කියලා කියන්නේ මේ සතියේ විදීමක් සිද්ධ වෙනවා. ප්‍රඥාව වැඩි වීමට මේක බාධා කරනවා. මේක බොහොම සියුම් කාරණාවක්. ඒ වගේම භාවනා නොකරන කෙනෙකුට මේ මට්ටමට භාවනා ආවෙ නැති කෙනෙකුට එන්නේ නැති ප්‍රශ්නයක්. ඒ නිසා ඒ විදිහට Tamange යම් අවස්ථාවක මේ සතිය සමාධිය එක ක්ෂණයකින් ඊගාක්ෂණයකට වැඩෙනවා, yaadෙනවා, ක්ෂණික සමාධියේ සූර වෙන අවස්ථාවකටපත් වෙනකොට යෝගාවචරය වඩ බලා ගන්න ඕනේ. මේක ලැබුණ විශ්වාසීලක් මේක නිස්කාංශුවක් යාදන ගතියක් හිතට විවේකයක් මේ විවේකේ අපි විශේෂයෙන්ම පාවිච්චි කරන්න ඕනේ මන් යොදාගත්තා වූ මූල කර්මස්ථානයේ වැඩි වැඩියෙන් දකින්න. ඒ දකින්න වෙලාවේදී තමන්ට බාහිර ශරීරයට දෙනා වූ උණුසුම් සිසිල් ගති, වාත හමනකොට සිසිල් ගති. එහෙම නැත්නම් අවු වැටෙනකොට උණුසුම් ගති, දාඩිය වැగిරෙන ගති. ආදී දේවල් වැටුණාට මේ වැටෙන දේවල් වලට මූලිකත්වය දෙන්න ගිහිල්ලා එහෙම නැත්නම් මේ දේ විචිත්‍ර භාවයක් ප්‍රමණයයි එහෙම නැත්නම් මූල කර්මස්ථානයෙන් ගැලවෙන්න තරම් කාරණාවක් නෙවෙයි කියන එක තේරුම් ගන්නේ නැතුව මූල කර්මස්ථානයේ ඉක්මවල මූල කර්මස්ථානයේ අතහැරලා මේ දේවල් හොයන්න ගත්තොත් යෝගාවචරය එකට සමාවීමක් ඥාන වර්ධනයේ අදීවීමක් සිදු වෙන බව තේරුම් ගන්නවා. මේ නිසා තේරුම් ගන්න ඕනේ මේ ඥානය එහෙම නැත්නම් මේ බුද්ධ දේශනානුකූලව කරගෙන යන භාවනාවේදී තියෙන්නේ විෂද භාවය, ඍජු භාවය. යමක ආත්මස දැක ගන්නා සුළු ස්වરૂපය, තමන් වශයෙන් දැක ගන්නා සුළු ස්වરૂපේ වැඩිවීමක් මිසක්ව අවුල් වීමක්, පතලවීමක් නෙවෙයි. මේ දැකීම විවිධ විචිත්‍ර වීම නිසා යෝගාවචරයට සමන්දි භාවනාවේ ප්‍රතිඵල දැක ගන්න ලැබෙන අවස්ථාවේදී යෝගාවචරය මේක සමාහිත භාවකින් තොරව ශික්ෂණයකින් තොරව රස විඳින පැත්තකට බෝ කරන්න කියොත් භාවනාවට බාධා වෙනවා. නිසා සෑම වෙලාවෙදීම ශික්ෂණයක් තියෙන්න ඕනේ. ඒ ශික්ෂණය තමයි පුළුවන් සෑම අස්වසිල්ලක් තුළම පුළුවන් සෑම ඉද ප්‍රස්තාවක් තුළම ආත්පස දකිමින් නමුත් මූල කර්මස්ථානයේ හිත පවත්වන්න. මේ නිසා යෝග අවතරයට දැන් අරමුණු දෙක තුනක් සමාද මූල කර්මස්ථානයේ ඇතුළත විස්තර රාශියක් මූල කර්මස්ථානයෙන් පිට විතර රාශියක් කියන විදිහට සෑම දෙම විනිවිද දකිද්දි තමන්ගේ මුල් හේතුව මුලම අදිෂ්ඨානයේ වෙන මූල කර්මස්ථානයේ සම්පූර්ණ විදලිත දැන ගැනීම අතනවර පවතිනවන යෝගාවචරයට මේ එකවර රාශි කීපයක් සිදුවීම දැක ගන්න පුළුවන්කම නිසා මේ දෙයට මේ දෙය හේතු වෙනවා ඇති මේ දෙයට මේ දෙය හේතු නොවෙනවා ආදී විදිහට එකිනෙකක් මේ එකම දර්ශන තලයේ එකම දර්ශන පතේ සිදුවෙනා වූ මේ හේතු එකිනෙකට බලපාන හැටි යටෙන්න පටන් ගන්නවා. උදාහරණයක් විදිහට අපි අරගත්ත ඉඳගැනීමේ ඉරියව්ව අරගත්තොත් ඒ යෝගාවචරය ඉඳගැනීමට ඇති චේතනාව නොදක ඒක තමයි සතියට හසු කර නොගෙන වහා ඉඳ ගන්නවනේ මේ ඉඳ ගන්න අවස්ථාවල පෙරපුරුද්ද නිසා හෝ යම් යම් අවස්ථාවල් යෝගාවචරයට වැටෙනවා මේක ඉඳගත් බව මතක තියෙනවා නමුත් බොහෝ ප්‍රදේශ සත්‍වික අංග නැහැ. බොහෝ ප්‍රදේශ ඉබේ සිදුවෙච්ච බව පේනවා. එහෙම නැත්නම් කවුරු හරි කරපු බව. ඒ මොකද අර චේතනාවෙන් මේක කරනවා කියලා දැනගන්න චේතනාව වෙලා නැහැ. ඊට පස්සේ සමහරලාට වාතයේම ඔසවන ගති, එනත වායෝ දහතුවේ ධාරණ ස්වરૂපය, චලන ගති වැටහිලක් නැහැ, අහුවෙලක් නැහැ. මේ නිසා යෝගාචරයට හිතෙනවා මේක කවුරු හරි සතර බලධාරී කෙනෙක්ගේ අනතිරීමකට මාව මෙතෙන් ගෙනිහිලා ඉන්නේ. එහෙම නැත්නම් මේක මට පේන්නේ නැති යම්ම බලවේගයකින් මේක සිද්ධ වෙනවා කිය සැකයේ සේයාව ඉතුරුනේ. ඒ වෙනුවට යම් යෝගාවචරයේ ඉකාමත්ම එකලස්සිකින් සාන්තෙහිකින් මුලපටන්ම චේතනාවත් චේතනාව යද පිළිලක් විදිහට දකින්නවා. ඒ විදිහට ක්‍රියාකාරීත්වයේ ඉඳගැනීමේ වැඩ පිළිවෙල සෑම එකක්ම සතියෙන් ස්පර්ශ කරමින්ම වාඩි වුණාම යෝගාවචරත හොඳ වෙට වැටෙනවා මේ කටයුත්ත සඳහා ඒ කියන්නේ හිතගෙන ඉන්න ඉරියව්වේ ඉඳලා ඉඳගෙන ඉන්න ඉරියව්වට යෑමේදී මේ නාම ධර්මයක්ම හේතු වීම නිසා මේ ක්‍රියාත්මක වෙනවා මිසක් විවිධ බාහිර බලපෑමක් අහු වෙන්නේ නැති දෙයක් තේරුම් ගන්න බැරි දෙයක් මේ තුර නෑ කියන විශ්වාසය පහළ වෙනවා විශේෂයෙන්ම සක්මන් කරගෙන යනකොට යෝගාවචරය අවසාන කෙලවරට ගිහිල්ලා හිතගෙන ඉන්න අවස්ථාවට එනකොට අවසාන පියවර ඉවර වීමත් සමග හිතගෙන ඉඳීමේ චේතනාව පහළ වෙනොත් නැත්නම් යැවීමේ චේතනාව නතර වෙනකොට මේ ශරීරය නිකන් දඬු බලක් ස්වරූපයටපත් වෙනවා. කිසිම හරවන්න බැරි, හරකවන්න බැරි, යන්න බැරි. මොකද පිටීමේ චේතනාව පහළ වීම නිසා. මෙතන මේ වෙනකොට හොඳට පියවරෙන් පියවර සතිය දිගට පවතින සමාධිය දිගට පවතින හිතකින් බලන් ඉන්නවනේ යෝගාචරයට වැටෙනවා සමහර වෙලාවක මේ හිත කර්මන්නේ හිතක් පහළ වෙන තානත්ම කර්මන්නේ. ඕන දෙයක් කරගෙන යන්න පුළුවන්. නමුත් චේතනා වශයෙන් කර්මන්නේ නොවන හිතගෙන ඉන්න ඉරියව්වටපත් වුණොත් ඒක දඬුකමක් වගේ වෙනවා. ඒකට පිටින් ඇවිල්ලා කවුරුවක්වත් දඬුකමක් බවට අප්‍රාණික බවට පත් කළා නෙවෙයි. පිටින් ඇවිල්ලා කවුරුවක්වත් කර්මන්නේ බවට සත්‍රාණික බවට පත් කළා නෙවෙයි මේ අභ්‍යන්තර හේතු ධර්ම ඵල ධර්මමේ හේතු වීම නිසායි මේ වැඩ පිළිවෙල යන්නේ කියලා Taman තුල සිදුවෙනා වූ මේ දේ ඉතානත්ම සාංශුද්ධයෙන් දවසින් දවස ටික ටික ටික ටික වැටෙනකොට යෝගාවචරය තුළ බාහිර පුද්ගලයන්ගේ අදුපාඩු දැකින්න බාහිර අය නිසයි මට මේ දුක් දෙන්නේ බාහිර අය නිසයි මන්ට මේ වේදේ වෙන්නේ කියන වාගේ බොරු චෝදනා බොරු සැක කිසියම් දෙයකට ඉන්න කියලා. ඒ කියන්නේ සර බලධාරී දෙවියෙක් එහෙම නැත්නම් අනුන් කරපු විනයක් මොනවාක්වත් නෙමෙයි. මේ සෑම දෙයක්ම මට තීන්දුව කරන්න අවස්ථාවක් තිබිලා තියෙනවා. මේ තීන්දුව වෙන වෙලාවෙදී ක්‍රියාත්මක වෙන වෙලාවදී Taman දැක්කම ඒක හේතු ඵල ධර්ම තේරුම් ගැනීමට සාක්ෂියක්. නොදැක්කම සැකයට හේතුවක්. මේ දේවල් වෙනවා. මට තේරෙන්නේ නැති ක්‍රම වලට වෙනවා. අන්න එහෙම කියලා නොදන්නා දේ පිළිබඳ සැකේ ඉඳ පටන් අරගත්තාම සතිය නිතරම කැඩෙන කෙනෙකුට නම් එතන මෝහයක් ඉතුරු වෙනවා. වරින් වර නාම රූප ධර්ම දකිනවා. මොකද ධර්ම පවත්තානේ සිද්ධ වෙනවා. නමුත් මේ යෝගාචර ආහත්පස දැකපු නැති නිසා බොහෝ ස්ථාන අඳු වෙනවා. බොහෝ ස්ථානවල වැඩ සංසිද්ධිය ක්‍රියාකාරීත්වය නොපෙනී යනවා. නොපෙනී යන තැන්වලට අතිඳා. අතිඳාලා හිතා ගන්න මේ අතිඳාන සෑම අවස්ථාවකම කෙලෙස් මුසු වෙනවා. තමන්ගේ පරම සංසාර ගති මුසු වෙනවා. මුසු වෙලා මේ පුරුදු පුද්ගලයාම තමන්ට හතුරෙක් වෙනවනේ මේ හතුරාමයි මේ දේ කරන්නේ කියන ජීව නිතරම අර පිළිසිදු හේතු ධර්මයේ ඵල ධර්ම ධාරාවට ඇතුළු වෙනවා. ඇති වෙන නිසා මෙතන අවුලක් ඇති මේ අවුල නැති වෙනතරම් යෝගාවචරය මෙතෙක් වේලා භාවනා කරගෙන විදිහට ක්‍රමානුකූලව වඩන්න. ක්‍රමානුකූලව වඩනවා කියන්නේ තේරුම් අරගන්න ඕනේ අවශ්‍ය ධර්මතා සම්පූර්ණ වෙනවනම් ඒ හිත සම්පජන්ණේ වැඩෙනවා. ඒ සම්පජන්ණේ වැඩෙනවයි කියලා කියන්නේ මතුවෙන අරමුණ ඍජුවම දැක ගන්න පුළුවන්. ක්ලාන්ත ගති, නොපෙනෙන ගති, මත් ගති සෑම දෙයක්ම. මත් අවස්ථාවේදීම මත් බව දැක ගන්න පුළුවන්. නොදැනී යෑම සමගම නොදැනී ගියා කියලා දැනගන්න පුළුවන්. ඒකමත යෝගාචර ලොකු ශක්තියක් හයියක් ඇති වෙනවා මොකද ආબોධය. මේ වගේම යම් වෙලාවක මේක වායෝ දහතුවේ සිදු වෙනවනම් දීගෝ දහතුවේ සිදු වෙනවනම් ආදී ප්‍රකට හේතුව තියෙනවනම් මේ හේතුව නිසා මේ දේ පහළ වෙනවා කියන එක යෝගාවචරයට තමන් වශයෙන් වැටෙන්න පටන් ගන්නවා. මේ නිසා යෝගාවචරයාගේ භාවනාවේදී පළල්කම එකින් එකට සම්බන්ධ වෙන්නේ නැති ගැඹුරක් යකට ඇති හොඳට තේරුම් අරගන්න පුළුවන්. මේ නිසා යෝගාවචරයට මේ අවස්ථාවේදී ඉතාමත්ම අවශ්‍ය කරන ඉදිනදා කටයුතු වලදී සතිමත් වීම. ඉතාමත්ම සතිමත්ව ගත කරන කෙනාට ඉච්ඡර දුරාක් පැටලෙන් අඩු වෙනාට නම් බොහොම ඉක්මනට මේ කාරණාව තේරුම් අරගන්න පුළුවන් වෙනවා මේ යම් දුක් ප්‍රමාණයක් අපිට ඇති වෙනවා නම් දවසක් තුළ ඉරියව්වක් තුළ ක්ෂණයක් තුළ කෙලස් නිසා කෙලස් වලින් තොරව බාහිර හේතු හොයන්න බෑ ඒ බාහිර හේතු වෙන සෑම වෙලාවකම මෝහය ක්‍රියාත්මක වෙනවා එහෙම නොවෙන්න නම් සම්පජඤ්ඤය කියනවා සම්පජඤ්ඤය කියනකොට යෝගාවචරයට පුදුම විචිත්‍ර ස්වරූපයක් පුදුමාකාර සම්බන්ධතා රාශි ගොඩ නැගෙන හැටි. ඒක නැතිනම් ඒ පිළිබඳව අතින් දමාගත් කාරණා නිසා මේ සම්පූර්ණ වියවුල පහළ වෙන හැටි දැක ගන්න පුළුවන්. මේ විදිහට යෝගාවචරයට ඇති දෙයම ඍජුවම දැක ගන්න පුළුවන් දෙයම තමා වශයෙන්ම දැක ගන්න පුළුවන් දෙයම ආත්පතිම දැක ගන්න පුළුවන් වූ දෙයම නොකිරීම නිසා විදයට නොපැවතීම නිසා මේ විදිහට වරින් වර වරින් වර නොදැනෙන අඳුරු මායා ස්වરૂපකටපත් වෙනවා මේකට කියනවා පච්චේ සම්මෝහය කාරණාවට හේතුව පිළිබඳව ලොකු සම්මෝහයක් ඉති වෙනවා නමුත් මේ සංකජඤ්ඤය දිනු කරන යෝගාවචරයට මේ ලෝකේ වාසනාව තියෙනවා මෙන්න මේ පච්චේ සම්මෝහය දුරු කරා පච්චේ සම්මෝහය දුරු කරනවා කියන්නේ පච්චේ වවත්තාන ඥානෙ පවත්තා පච්චේ වවත්තාන ඥානෙ කියන කියන්නේ මේ සංකජඤ්ඤය අඛණ්ඩව ප්‍රත්‍යය මේ සම්පජාන්නේ අඛණ්ඩව පවත්වනවා නම් ඒ යෝගාවචරයට තමන්ගේ මේ සදින්දිය තුල සිදුවෙනා වූ මේ කටයුතු එක ධාරාවක් වශයෙන් නෙමෙයි ධාරා රාශි වශයෙන් මේ සෑම ධාරාවක්ම එකිනෙකට සම්බන්ධ වෙන හැටි හිත කියන නාම ධර්ම ධාරාවේ රූප ධර්ම වලට සම්බන්ධ වෙන හැටි ඒ වාගේම උණුසුම් සිසිල් ගති ඍතු ගුණ ભેද කියනවා වූ මේ රූප ධර්ම නිසා හිතේ ස්වરૂප වෙනස් වෙන හැටි. මේ එකිනෙකක් අතර විවිධාකාර විචිත්‍රාකාර සම්බන්ධකම් පවතී. යෝගාවචරය ඥාන්තමට අරමුණ දැක ගන්න පමණින් නතර වෙනවනම් ඒ කියන්නේ නාම රූප වෙන් කර ගැනීම පමණින් නතර වෙනවනම් මේ පච්චේ සම්මෝහය දුරු වෙන්නේ නැහැ. පච්චේ සම්මෝහය තාම ඉතුරු වෙනවා. කොහොමද නොදැනෙන නොතේරෙන ගති විචින් එක පහළ වෙනවා මොකද සතියේ බුහුටා යන නිසා. සතියේ දුර්වලකයි. නමුත් යන්න මොහොතක යෝගාචරයක විනාඩියක් එහෙම නැත්නම් එක තත්පරයක් එක දිගට සතිය පවත්වනවා නම් ඒ සතිය පවත්වන විනාඩි හෝ තත්පර ගන්න තුල කිසිම සම්මෝහයකට ඉඳ නැති බව යෝගාචරයට ලැබෙනවා. ඒ තරමටම මේ සම්පජාඤ්ඤයේ තියෙනවා මුතුම කුකුදවල සූසුරුව. සෑම සියලු දෙයක්ම ආලෝකමත් කරලා ඒ තුල ඇත්තා වූ සම්බන්ධතා ජාලය පෙන්වලා දෙන ගතියක් තියෙන සම්පජාඤ්ඤය. නමුත් අපි තේරුම් අරගන්න ඕනේ එවැනි සම්පජඤ්ඤය ඉබේ පහළ වෙන දෙයක් නෙවෙයි. ඒකට හේතු ධර්ම වාතයේ අවශ්‍ය කරන දේ සම්පූර්ණ වීමෙනුයි යෝගාවචරයට ඒ සම්පජඤ්ඤය පහළ වෙන්නේ. මේ නිසා යෝගාචරය නිතරම තමන්ට මේ මධ්‍යමත වෙන විදිහට කියන අරමුණට ඍජුව හිත දාගෙන ඉන්න මූණට මූණ දා බලාගෙන භාවනා කරගෙන යන්න පුළුවන් වෙනකොට මේ කරුණු එකිනෙකක් ක්‍රියාත්මක වෙනවද මේ වගේ අදුපාඩු මොනවද කියන්නේ කියලා කොහෙලා බලනවනම් යෝගාවතර තමන්ගේම අදුපාඩු තමන්ගේ භාවනාවේදීම දැක ගන්න පුළුවන්. විශේෂයෙන්ම අවශ්‍ය කරන දේ තමයි යෝගාවතර වැටෙනවා යම් යම් දේවලට රුචිකත්වය, යම් යම් දේවලට අරුචිය, අප්‍රසන්න භාවයක් නිසා භාවනාව මේ පැත්තට මේ පැත්තට අදිනවා. මේ ඇදෙන වෙලාවේදී එහෙම නැත්නම් ඒක දුරටලා ගිලිලා යන මොහොතේදී සතිය නැතිවීම නිසා මේ වැටිච්ච අපේම එහෙම නැත්නම් වැරදි අධිදීම ටික වෙලාවක් යනකොට සතිය කැඩීම, සමාධිය කැඩීම බොහොම හිංසාකාරී ස්වරූපෙට දිනුනවා. ඒ නිසා යෝගාවචර හොඳ තේරුම් අරගන්න ඕනේ අවශ්‍ය ධර්මයේ බාහිරින් හොයන දේවල් නෙවෙයි. Taman තුලම Tamanගේම සතියෙන් සම්පාදනය කරගත යුතු දේවල්. නැවතත් මතක් කරනවා නම් යෝගාචර නිතර මේ සම්පජාණයට අවශ්‍ය කරන කරුණු කාරණා විතර මෙනෙහි කරගන්න ඕනේ. සද්ධාව තියනවාද Taman තුල ඒ වෙන විදිහට කියනවා නම් භාවනා පිළිබඳ එපා වීම අප්‍රසන්න භාවයේ කම්මැලි කරන සුදු ස්වરૂපයේ තියෙනවද එහෙම නැත්නම් භාවනාවේ ඉදිරියක් දැකීමේ මේක සාක්ෂාත් කරගැනීමේ කියන ශ්‍රද්ධාව තියෙනවා මේ කලාව නැත්නම්ෙන් ලැබෙන උපදේශ කිසමුදෙන් පිළිගන්න ගැතිය තියෙනවා ඒ අනුව තමන්ම මේ දේ අත්දා වැඩිමේ කුසල ඡන්දය තමන් තුළ තියෙනවා මේ කුසල ඡන්දය ශ්‍රද්ධාවක් කියන දෙකෙන් යුක්ත වෙන යම් කෙනෙක් භාවනාවට පරියන්කේ වාඩි වෙන්නේ මේ පුද්ගලයාට පුළුවන් වෙනවා ඒ කාන්තේම මතින ආරමුණට හිත නංවන්ත නැවත නැවත අනුපස්සනාව කරන්න. මේ විදිහට ශ්‍රද්ධාවත් කුසල ඡන්දයක් විතක්කයක් වීර්යයක් කියන මේ ධර්ම තියෙනවා නම් ඒ කාන්තේම සතිය ඍජු සතිය පිහිටන. මේ සතිය අර ධර්ම හතරෙන් පසුබෑම පසුවත පිටිපස්සෙන් ආධාර ලැබෙන නිසා කෙනික සමාධිය දුන්නේ. මේ ධර්ම නිසා තමයි ප්‍රඥාව පහළ වෙනවා. මේ කරුණ යෝගාවචින් නිතර නිතර මතක් කරන්නේ හරියට කොකියේ තමන් හොඳට හැම වෙලේ හදන්න වැඩිහිට බහින්ද ඉස්සර වෙලා තමන්ට අවශ්‍ය කරන්නා වූ උපකරණ ටිකක්, එළවලු ටිකක්, දුරු මිරිස්කුළු ටිකක් තියනවාද කියලා දැනගන්න. එහෙම නැතුව ඒ කටයුත්ත සිද්ධ වෙද්දී ගිහිල්ලා ඒව සපයන්න පටන් අරගත්තොත් ඒ සඳහා වැඩි වෙලා ලැබෙන්නේ නැහැ. ඒ වෙලාව තුළ ඒ ක්ෂණිය තුළ අවස්ථාවක් අවශ්‍ය දුර්විදෙක් නොදැක් නොදැම්මොත් මේ ආහාරේ පදමේ. පදම ආවන සුවඳ. සුවඳ ආවන කෝකියා විතරක් නෙමෙයි කන කෙනා විතරක් නෙමෙයි කැමත කලිමුත් දැනගන්න පුළුවන් හරියට පදම ඇවිල්ලා තියෙනවා කියන්නේ. ඒ නිසා යෝගාචරය තේරුම් අරගන්න ඕනේ සතිය නැතුව සතිය කැඩි කැඩි යෝගාචරය මේ ආහාර වළඳන්න යනවනේ අමු එළවලු කණ්ඩික් වගේ. ඒ වගේම වෙලාවට නියම ප්‍රමාණයට පදම් කරලා නැහැ. මේ ප්‍රමාණයට කපල කොටලා නැහැ, තංගලා නැහැ, දුමිලිස් වැඩලා නැහැ, දුරුමිලිස් වැඩලා නැහැ. ඉතින් අන්න අමාරුයි. උපාරු. ඒ නිසා සතියෙන් යුක්ත නැතුව ගත කරන මොහොතක මේ දේ ධම්මවත්තානේ සිදුවෙන්නේ නැහැ. සත්‍ය සම්මෝහය ඇති වෙනවා. සත්‍ය සම්මෝහය ඇති වීම නිසා මේ දේවල් මන් දන්නේ නැහැ මට කරගන්න බැරි වෙයි මොකක්ද ඔබකු බලපෑමක් තියෙනවා ආදී විදිහට සැක පහළ වෙනවා. නමුත් යෝගාචරයා මේ සම්පජන්ණයට අවශ්‍ය මූලික කරුණු දන්නවනේ මේ දැනගෙන ඒව සම්පාදනය කරන නම් පච්චේ වවත්තාන සම්මෝය දුරු කරන පච්චේ සම්මෝය දුරු කරන පච්චේ වවත්තාන පවත් වෙනවා නම් මේ භාවනා සුවඳ වගේ භාවනා වඩපත් මේ ධර්ම දේශනාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අන්නේ අවශ්‍ය කරන මූලික කරුණු යෝගාවචරයට මතක් කර දීම මාර්ගයෙන් යෝගාවචරයම භාවනාවේදීම ඒ අනුපාඩු සම්පාදනය කරමින් මේ ප්‍රඥාව වැඩි වීමට අවශ්‍ය කරන පසුබිම පද නෙමෙයි මේ අධ්‍යක්ීම් මාර්ගයේ මූලධර්ම මාර්ගයෙන් සකස් කරගනිත්වා කියන මෛත්‍රී කල්පනාව. ඒ අනුව තමන්ගේ අත්තා වූ අධ්‍යක්ීම් ප්‍රමාණයට මේ මූලධර්ම සම්බන්ධ කරගැනීමේ මුසු කරගැනීමේ තමන්ගේ ප්‍රඥාව ඉතාමත්ම ප්‍රකට සංපජඤ්ඤයක් බවට පත්ව ගැනීමට හේතුවක් කාරණාවක් වේවා කියන මෛත්‍රී චේතනාවේ අද ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා.